අට්ඨමෝ පරිච්ඡේදෝ අටවෙනි පරිච්ඡේදය පණ්ඩුවාස දේවාபிසේකෝ පණ්ඩු වාසුදේව රජුගේ අභිෂේකය විජයෝසෝ මහරජා වස්සේ අන්තිම කේටිතෝ ඉති චින්තේ බුද්ධෝහං නච විඤ්ජති මේ සුතෝ විජේ රජුරෝ තමන්ගේ රාජානුශාසනයේ අන්තිම අවුරුද්දේදී මෙසේ කල්පනා කළා මම දැන් වයසයි රාජ මහේසිකාවට මා නිසා ලැබුණු පුත්‍රයෙකුත් නැහැ කිච්චේන වාසිතං රට්ඨං නස්සයාත මමච්චයේ ආනාපේයං රජ්ජ හේතු සුමිත්තං භාතරං මම මා විසින් මේ රට ඊතා දුකසේ පිහිටුවා ගත්තේ මගේ මරණයෙන් පසු රජකමට පුතෙක් නැති නිසා වෙනසිලා යාවි මාගේ සහෝදර සුමිත්තයන් රජකමට ගෙන්නා ගත්තොත් තමයි හොඳ. අතමච්චේ හිමන්තෙත්වා ලේකං තත්ත විසජ්ජයි ලේකං දත්වාන විජයෝ න චිරේන දිවංගතෝ ඉතින් රජ්ජුරුවෝ මේ කාරණය ගැන ඇමතිවරුන් සමග සාකච්ඡා කළා දඹදිව සිංහපුරයට සංදේශයක් යවුවා. සංදේශයේ යවලා සුළු කලකින් විජය රජුරෝ දිවංගත වුණා. තස්මෙන් මතේ අමච්ඡාතේ පෙක්කන්තා කත්ත්‍යාගමං උපතිස්ස ගාමේ තත්වාන රජ්ජං සමනුසාසිසුං රජ්ජුරුවන් අභාවයට පත් වුණාට පසුව රාජකුමාරයාගේ ආගමනය බලාපොරොත්තුෙන් ඇමතිවරු උපතිස්ස ගමේ සිට රටෙහි පාලනය ගෙන ගියා. මතේ විජය රාජම්මේ කත්තියා ගමනාපුරේ ඒකං වස්සං අයං ලංකා දීපවාසී අරාජකෝ විජේ රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ රාජකුමාරයා ලංකාවට සැපත් වෙන්න කලින් රජෙක් නැතිව එක් අවුරුද්දක් ගෙවුණා. තස්මෙන් සේහ පුරේ තස්ස සීහ බාහුස රාජිනෝ අච්චයේන සුමිත්තෝසෝ රාජා තස්ස සුතෝ අහෝ ඒ වෙද්දී දඹදිව සිංහපුරයේ සිංහබාහු රජුරුවන්ගෙන් පස්සේ ඔහුගේ පුත්‍රයෙකු වූ සුමිත්ත කුමාරයා රජ බවට පත් වෙලා හිටියේ. තස්ස පුත්තා තයෝ ආසුම් මද රාජස්ස දීතුයා දූතාසිය පුරංගන්ත්වා රඤ්ඤෝලේකං අදංසුතේ ඒ සුමිත රජුරෝ නිසා මදු රජුගේ දූ කුමරිය වූ චිත්‍රා නැමැති මෙහෙසියට පුත්‍රයන් තුන්දෙනෙක් ලැබිලා හිටියා ලංකාවෙන් පිටත්ව ගිය දූතයෝ සිංහපුරයට ගිහින් සුමිත රජුරවන්ට සංදේශය පිළිගන්නවා ලේකං සුත්වාන සෝරාජා පුත්තේ ආමන්තේ තයෝ අහං මහල්ලකෝ තාත ඒකෝ තුම්මේ සුගච්ඡතු සංදේශයේ විස්තරසු සුමිත් රජු තම පුත් කුමාරවරුන් තිදෙනා ඇමතුවා මම මහලුයි දරුවෙනි ඔබෙන් එක් කෙනෙක් යන්න. ලංකං නේක ගුණං කන්තං මම බාතුස්ස සම්තකං තස්සච්චයේන තත්තේව රජ්ජං කරතු සෝභනං මාගේ සහෝදරයා සන්තක වූ නොයෙක් ගුණයෙන් යුතු රම්‍ය වූ අලංකාර ලංකාද්වීපයට ගොහින් ඔහුගෙන් පසුව එහිම රාජ්‍ය කරන්න ඕන. කනිට්ඨෝ පණ්ඩවාසෝ දේවෝ රාජ කුමාරකෝ ගමෙසාමේති චින්තෙත්වා ඤත්වා සොත්ති ගතෙම් පිච ඒ රාජකුමාරවරුන් තිදිනාගේ බාලයා වූයේ පණ්ඩු වාසදේව නැමැති රාජකුමාරයයි. ලංකාවට ගියොත් තමන්ට රජකම ලැබෙන බවට නිමිති කියන්නම් පැවසූ අනාගත වාක්‍යයන් සිහිකොට ඒ නිසා ඒ රටට සිදුවෙන යහපතත් සිහිකොට යන්ට ඕන කියලා කල්පනා කළා. පිතරා සමනුඤ්ඤාතෝ ද්වත්තිංස මච්ඡ දාරකේ ආදාය ආරුහිනාවං පරිභාජක ලිංගවා පිය රජුරුවන්ගෙන් ගමනට අවසර ලැබුණා. ඇමතිවරුන්ගේ දරුවන් 32 දෙනෙකුත් සමග තාපසයන්ගේ වෙස් අරගෙන නැවුණා. මහා කන්දර නජ්ජාතේ මුකන්දරම්මියතරං තේ පම්බාජකේ දිස්වා ජනෝ සක්කරේ සාදුකං ඒ පිරිස මහතොට ගඟෙහි මෝයකට ළඟින් මේ දිවයින්ට ගොඩ බැස්සා මහජනයා ඒ තාපසයන්ව දැකලා ආහාර පානාදියෙන් හොඳින් සත්කාර කළා. පුච්චිත්වා නගරං එත උපයන්තා කමේනතේ උපතිස්ස ගාමං සංපත්තා දේවතා පරිපාලිතා එතනදී වුන් ඔබගේ නගරයේ තිබෙන්නේ කොහිද කිය ඇසුවා. ඒ අසාගත් පිළිවෙලින් ක්‍රමයෙන් යමින් දෙවියන්ගේ ආරක්ෂාවද ඇතිව උපතිස්ස ගමට පැමිණියා. අමච්ඡානුමතෝ මච්චෝ පුච්චිනේ මිත්තකං තහෙන් කත්‍යා ගමනං තස්ස සෝව්‍යාකාසෙ පරම්පිච ඇමතිවරු රැස් වෙලා රාජකුමාරයෙකුගේ පැමිණීම මග බලාගෙන හිටියා නිමිති කියන්නකුගෙන් ඒ ගැන විස්තර ඇසූ විට ඔහු වෙනත් විස්තරත් කිව්වා. සත්තමේ දිවසේයේව ආගමිස්සති කත්තියෝ බුද්ධ ශාසනමේ තස්ස වංශජෝ වටපෙස්සති රාජකුමාරයා සත් දවසකින්ම පැමිණේවි. මොහුගේ වංශ પરම්පරාවේ උපදින රජෙක් සම්බුද්ධ ශාසනයත් පිහිටුවනවා. සත්තමේ දිවසේයේව තේ පරිම්බාජකේ තහෙන් පත්තේ දිස්වාන පුච්චිත්වා අමච්ඡා තේ විජානිය හරියටම දවස් 7කින් උපතිස්ස ගමට පැමිණේ ඒ තවුසන්ව දැක්කා. ඔවුන්ගෙන් විස්තර ඇසූ ඇමතිවරු රාජකුමාරයා සැපත් වේ සිටින බව දැනගත්තා. තං පණ්ඩුවා සුදේවං තේ ලංකා රජෙන අප්පයොං මහේසියං අභවසෝ නතාවං අபிසේචයි පණ්ඩුවස්තව කුමාරයාට ලංකා රාජ්‍යය පැවරුවා. නමුත් අභිෂේක කරන්නට රාජ කන්‍යාවක් මෙහි නැති නිසා කුමාරිකාවක් ගෙන්නා ගන්නා තෙක් රාජාභිෂේකය කළේ නැහැ. අමිතෝදන සක්කස්ස පණ්ඩු සක්කෝ සුතෝ අහෝ ඤත්වා විනාසං සක්‍යානං සුවාදාය සකං ජනං අප භාග්‍යවතුන් වහන්සේගේ පියාවන සුද්ධෝදන රජුරුවන්ගේ සහෝදරයෙකු වන අමිතෝදන ශාක්‍යයාට පණ්ඩු ශාක්‍ය කියා පුත් කුමාරයෙක් හිටියා. විදුඩබගේ ශාක්‍ය සංහාරය කලින්ම දැනගෙන තමන්ගේ සෙනගත් රැගෙන කිඹුල්වත් නුවරින් පැනලා ගියා. ගන්්වා අඤ්ඤාපදේශේන ගංගාපරං තහින් පුරං මාපෙත්වා තත්තකාරේසේ රජ්ජං සත්ත සුතේ ලබී ගිහින් වෙලඳාම යන ව්‍යාජයෙන් ගංගා නම් ගඟින් එතර වුණා. එතර වෙලා ඒ ප්‍රදේශයේ නගරයක් ඉදි කරගත්තා. එහි රජකම් කළා. පණ්ඩු ශාක්‍ය රජුට පුත් කුමාරවරු සත් දෙනෙක් ලැබුණා. දීතා කනෙට්ටිකං ආසී බද්ද කච්චාන නාමිකා සම්ම ලක්කන සංපන්නා සුරූපාං අබේපත්තිතා ඒ රජුට බද්ද කච්චානා නමින් බාල දියණියකුත් සිටියා මේ රාජ කන්‍යාව රන් රුවක්සේ අතසෙන් බබලන සිරුරින් යුතු වුණා. ඈව ආවාහ කරගන්ට බොහෝ රජවරු කැමැත්තෙන් සිටියා. තදත්තං සතරාගානෝ පන්නාකාරේ මහරහේ පේසේසුං රාජිනෝ තස්ස බීතෝ රාජෝ හිසෝපන ඈ ලබා ගන්නට කැමැතිව රජවරු සක් දෙනෙක් මහානීය තුටපඬුරු පඬු සාක්‍ය රජුට එව්වා. මේ සත් රජුන්ගෙන් වන පෙළඹ වීමෙන් රජතුමා බයටපත් වුණා. ඥාත්වාන සොත්ති ගමනං අபிෂේක පලං පිච සහදත්තෙන් සෛති නාවං ආරෝපියා සුතං නැවක නග්ගලා ගංගා නම් ගඟේ පාකලොත් බද්ද කච්චානා කුමරියගේ ගමනෙන් යහපතක් වෙන බවත් රාජ මහේෂ්කාවක් ලෙස අභිෂේක ලබන බවත් පණ්ඩු ශාක්‍ය රජු නිමිති කියන්නෙකුගෙන් දැනගත්තා. ඒ නිසා ඇයව තව 32ක් වූ කුමාරිකාවන් සමග නැවක නැගුවා. ගංගාය කිපි ගන්නාතු පහුමේ දීතරං ඇති ගහේතුන් තේන සක්කින්සු නාවාසපනසීගක පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මාගේ දියණිය ලබා ගනිත්වා කියලා ගංගා නම් ගඟෙහි පාකොට හැරියා වේගයෙන් පහළට ගසාගෙන ගියේ නැව අල්ලා ගන්න කාටවත් පුළුවන් උනේ නැහැ. ဒုတိယ දිවසේව කොනාගමක පට්ටනං පත්තාපබ්බජිතාකාරා සම්මාතා තත්තරං දෙවන දවස වෙද්දී ඒ නැව ගෝනගම් පට්ටනට සේඳු වුණා. පැවිදි තැනැත්තියන්ගේ වෙස්ගත් සියලු කන්‍යාවෝ එතනින් ගොඩ බැස්සා. පුච්චිත්වා නගරං එත්ත තා කමේනෝපයන්තියෝ උපතිස්ස ගාමං සංපත දේවතා පරිපාලිතා ඈලා නගරේ තියන්නේ කොහෙද කියා ආසා දැනගෙන ඒ අනුව කෙමෙන් කෙමෙන් ඇවිත් දෙවියන්ගේ රැකවල් ඇතිව උපතිස්ස ගමට පැමිණියා. නේමිත්ත කස්ස වචනං සුත්වා තත්තාගතා තුතා දිස්වා මච්චෝ පුච්චිත්වා ඥාත්වාරඤ්ඤෝ සමප්පයේ පණ්ඩු වාසුදේව කුමාරයා ශක්තිය කන්‍යාවක නැතිව අභිෂේක ලබන්නේ නැති නිසා ඇමතිවරු විචිතනං ඇමතියෙකු ලවා කාලදේව නැමැති නිමිති කියන්නා ළඟට ඒ ගැන දැනගන්න පිටත් කළා. නිමිතිකාරයා කීවේ ඒ රාජ කන්‍යාව අදම එනවා කියලා. උපතිස්ස ගමට කන්‍යාවරුන්ගෙන් තොරතුරු ඇසූ ඇමතිවරු ඔවුන් රාජ කන්‍යාවන් බව දන පණ්ඩු වාසුදේව කුමාරයාට ඔවුන් බාර දුන්නා. තම් පණ්ඩවාසුදේවං තේ අමච්චා සුද්ද බුද්ධිනෝ රජ්ජේ සමබිසෙන්චින්සු පුන්න සම්බ මනෝරතං ඒ පිරිසිදු බුද්ධිය ඇති ඇමතිවරු ඔවුන්ගේ බලාපොරොත්තු හැම එකක්ම සම්පූර්ණ වූ නිසා ඒ පණ්ඩු වාසුදේව කුමාරයාව ලංකා රාජ්‍යයේ අභිෂේක කළා. සුබන්ද කච්ඡාන මනෝම රූපින මහේසි භාවේ අභිසෙන්චයන්තෝ සභාගතාය පදාය අත්තනා සහගතානං වසී භූමිපෝ සුඛං තී පණ්ඩු වාසුදේව රජුරෝ තමන්ගේ මෙහෙසිය හැටියට අලාමක රූප సౌందර්යයෙන් හෙබි බද්ද කච්චානා ශාක්‍ය වංශික රාජ කන්‍යාව අභිෂේක කළා බද්ද කච්චානා සමග යෙහෙලියන් 32 දෙනාව තමන් සමග පැමිණි අමාත්‍ය කුමාරවරු දෙතිස් දෙනාට ආවාහ කරවලා දුන්නා. රජතුමා ඒ විජිත නගරයේහි සැපසේ රාජානුශාසනයේ යෙදුණා. සුජනප්පසාද සංවේගත්තාය කතේ මහා වංශේ පඬුවසුදේවාභිසේකෝ නාම අට්ඨම පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි පඬු වාසුදේව රජතුමාගේ අභිෂේකය නම් වූ අටවෙනි පරිච්ඡේදයයි